ආචාර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් ප්‍රකීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර උත්තර ಭಾರತೀಯ සංගීතයේ ජය කෙහෙලි දැන සිටි යුගයක ඊට එරෙහිව උත්තර ಭಾರತೀಯ සංගීත ආරෙන් මිදුණු වෙනත් තාරක ගීත කලාවක් බිහි කරන්න උත්සාහ කරපු සංගීත වේදිකෙක් දෙන්නේ අපිට එකපාරට මතක් වෙනවා. ඒ ප්‍රමුඛත්වය ගන්නේ සුනිල් ශාන්ත. සුනිල් ශාන්ත උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ নিমগ্নව සිටි එවක හිටපු සංගීතඥයන් ගිය පාර මුළුමනින්ම වෙනස් කළා වෙනත්ම පැත්තකට හැරුණා. ඒ සමගම ඒ සුනිල් සාන්තගිය පාරේම තවත් දුරට යන්න වෑයම් කරපු කෙනෙක් තමයි PLA සෝමපාල. අපි කුඩා කාලේ අපේ කනේ රැව්පිලි රැව්දුන් ගීත තමයි යමුනා යමුනා සෝබන ගංගා දියගොඩ සමතන කිරි ඉතිරි මේ වගේ ගීත. මේ ගීත නිර්මාණය වුණේ PLA සෝමපාල අතින්. ඒ කාලේ මිෂනාරි අධ්‍යාපනය ප්‍රචලිත වෙලා තිබුණු අවධියක මේ පාසල්වල සංගීතය ඉගෙනුවේ හුඟක් වෙලාවට බටහිර සංගීතය හදාරපු ගුරුවරුන් ගුරුවරියන්. ඒ අයට තම පාසලේ දරුවන්ට උගන්වන්න පුළුවන් වුණේ කිසියම් බටහිර ආරකට නිර්මාණය වුණු ගීත මිස අර උත්තර ಭಾರತೀය හෝ වෙනත් වංග හෝ ගීතයක් නෙමෙයි. මේ නිසා ඔවුන්ට වඩාත් සමීප වුණු චිත්‍රා සෝමපාලගේ හෝ පීඑල්ඒ සෝමපාලගේ ගීත පාසල්වල ප්‍රාථමික පන්තිවල දරුවන්ට ඉගෙනුවා. ඒ වගේම මට මතකයි පාසල් පොත් පෙළක් නිර්මාණය කරපු කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික ඒ විදුහල්පතිවරයාව සිටි එඩ්ඩී සුගතපාල කියන අධ්‍යාපනඥය තමන්ගේ නවමග පොත් පෙළට ඇතුළත් කරලා තිබුණා ඔය දියගොඩ සම්තන කිරි ඉතිරියේ වගේ ගීත. ඒවා අලංකාර වුණේ සිවිල් වෙත්සිංහගේ එහෙම නැත්නම් සිවිල් ද සිල්වාගේ චිත්‍රවලින්. ඉතින් ළමා මනසට ඊටාම ගෝචර වන ගීත ඇතම් ගීත නිර්මාණත් එද්දී සුගතපාල අධ්‍යාපනඥයා මේ පෙළ පොත්වලට ඇතුළත් කරලා තිබුණා. පීඑල්ඒ සෝමපාල කොළඹ ඉපදිච්ච කෙනෙක්. කොළඹ නගරයේ අර කුඩි ගහ යටි ඉපදුණයි කියලා අපිට කියන්න පුළුවන්. පේරගස් වත්තේ ලියන ආචාර්යගේ සෝමපාල තමයි ඔහුගේ නම. මරදානේ මාලිගා කන්දේ තමයි ඔහු උපදින්නේ. මව්පිය දෙදෙනාම කොළඹට ආපු දකුණේ උදවිය. පීඑල්ඒ සෝම්පාල මේ පවුලේ දෙවෙනි දරුවා. පියා රන්කරුවෙක්. මේ රන්කරුවා තමන්ගේ රත්තරන් බඩුවලට කැටයම් කරනවා වගේ පීඑල්ඒ සෝමපාල තමන්ගේ ස්වරඥාණය උපයෝගී කරගෙන අර වගේම විසිතුරු මල්කම්ලියකම් කළා කියලා අපට හිතෙනවා. පීඑල්ඒ සෝමපාල වයලීනය වාදනය කළා වගේම ඔහු සිතාර් වාදකයෙක් හැටියට ප්‍රකට වුණා. ඔහුට අපූර්ව බටහිර ආරේ තනු නිර්මාණය කිරීමේ හැකියාවක් තිබුණා. චිත්‍රා සමග විවාහ වුණාට පස්සේ මේ දෙපළ අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ එක්තරා පරිච්ඡේදයක් නිර්මාණය කරා. මේ ගී ආර, ගී පදමාලා වලින්ද, ගී තනු වලින්ද, ගායන විලාසයෙන්ද එකම අමුතු පරිච්ඡේදයක්. මේ පරිච්ඡේදය අපේ සංගීතයේ විකාශනය හදාරනකොට අපි හැදෑරිය යුතුයයි මම යෝජනා කරනවා. අපි අද පීඑල්එස් සෝම්පාලගේ මතකය ආවර්ජනා කරන්න කල්පනා කරේ 1991 මාර්තු 26 වැනිදා තමයි ඔහු අපෙන් සමුගන්නේ. අපේ සරල ගී ක්ෂේත්‍රය වගේම සිනමා ක්ෂේත්‍රයේ සංගීතය පෝෂණය කිරීමට ඔහු මහත්සේ දායක වූ කෙනෙක්. අපි අද PLA සෝමපාල සමරමු ඔහුගේත් ඔහුගේ පතිනිය වූ චිත්‍රාගේ ගීත කීපයක් ඇසුරු කරමින් මේ අද මම තෝරගත්ත පළමු ගීතය. රංගුරුවස්න පමරා වදුළු නදී පීඑල්ඒ සෝමපාල මුලින්ම සංගීතයට ආශක්ත වුණේ ආනන්ද සමරකෝන් නිසා. ආනන්ද සමරකෝන් ලංකාවට ඇවිත් නිර්මාණය කරපු HMV තැටිවලට ගායනා කරපු ගීත අහලා ඔහු මෝහණය වෙලා හිටියේ. මේ නිසා ඔහු ආනන්ද සමරකෝන්ගේ ඇසුර හොයාගෙන යනවා. ගුවන්විදුලියට ගීතයක් ගායනා කරන්නට ඔහුට අවස්ථාව ලැබෙන්නේ මේ සමරකෝන් ආශ්‍රය නිසා. 1942 දී පොසොන් පොහොදා නැමැති පළවෙනිම ගීතය ඔහු ගුවන්විදුලියට ගායනා කරනවා. ඊට පස්සේ ලයනල් ඉදිරිසිංහයන්ගෙන් සිතාර් වාදනය ඉගෙන ගැනීමට ඔහු පෙළඹීමක් ලබා ගන්නවා. ආනන්ද සමරකෝන්, සූර්යශංකර මුල්ලිගොඩ, එම්.ජී. පෙරේරා, ඒ.ඒ. සංගදාස, පී.ඒ. දොන් ජිනපාලාදී සංගීතඥයන්ගේ ආශ්‍රය නිසා ඔහු වඩවඩා සංගීතයට යොමු වෙනවා. 43 ඉඳලා ඔහු වයලීන් වාදකයෙකුට සත් සිතානුවාදක ලෙසත් ගුවන් විදුලියට සම්බන්ධ වෙනවා. 43 ජූලි 7 වෙනිදා කළුතරදී වේදිකාගත වුණු ඔරියන්ටල් ඩාන්ස් රිසයිටල් නැමැති ප්‍රසංගයත් ඔහු සහභාගී වෙච්ච එවැනි ප්‍රසංගයක්. මේ වගේ සංගීත කටයුතු වලට සම්බන්ධ වුණු ඔහු 1948 නිදහස් දිනය වෙනුවෙන් පැවැත් වූ ජාතික උත්සවයේ ජාතික ගීයට සිතාර් වාදනයනුත් හවුල් වෙනවා. මේ විදිහට සංගීත කලාවට සම්බන්ධ වෙන පියල්ලේ සෝමපාල චිත්‍රහා එක්වීමත් සමග ඔහුට ඔහුගේ සංගීත ගමනට අවශ්‍ය ලොකුම සහාය ඇගෙන් ලැබෙනවා. මේ නිසා චිත්‍රා සෝමපාලත් පියල්ලේ සෝමපාලත් එක්ව මහා ගීත සම්භාරයක් නිර්මාණය වෙනවා. මේ ඔවුන් සම්බන්ධ වී නිර්මාණය වුණු තවත් එවැනි විචිත්‍ර විසිතුරු ගීතයක්. මල ජල දහරා ගන්නාතුනි මල ජල දහරා දීගා මදරති මද තුලමේ දීගා මදරති සමන කලවේ මද තුලන යමුනා යමුනා සෝබන සංසන් නිමල ජල දහරා සලන්නා සුනිමල ජල දහරා

මේ යමුනා යමුනා කියන ගීතය විශේෂතා ගන්නාවක් තියෙන ගීතයක්. චිත්‍රා සහ සෝමපාල පෙම්මතුන් යෝන හැටියට සිටියේදී ගායනා කරපු පළවෙනිම යුග ගීතය තමයි යමුනා යමුනා සෝපන ගංගා. මේ ගීතේ පද රචනා කරන්නේ සුප්‍රකට කවියෙකු ආතර් රැම්ඩ අල්විස්. මේ ගීතය එදා විවිධ ප්‍රසංග වලට නැතුවම බැරි ලොකුම ඉල්ලුමක් තිබුණු ගීතය හැටියටත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි 1947 දී ලංකා විශ්වවිද්‍යාලයේ පවත්වපු මේලා කියන ගීත සැනකෙදීදිත් ඔවුන් මේ ගීතය ගායනා කරලා තියෙනවා. තවත් විශේෂම දෙයක් තමයි මේ යමුනා යමුනා ගීතය ගැන කතා කරනකොට කිව යුතු ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරයා හැටියටපත් වුණු සෝල්බරි ස්වාමීවරයාගේ දියණිය රැම්ස් බොතම් ආර්යාව ඩැම්ෆෝන් තැටියකට ගායනා කිරීමට තෝරගත්ත එකම ගීතය තමයි මේ යමුනා යමුනා කියන ගීතය. මොකද ඒ ගීතය ගායනා කිරීමට බටහිර සංගීතය ඉගෙන ගත්ත කෙනෙකුට පහසු නිසා මෙවැනි විශේෂතා තියෙන ගීත රාශියක් චිත්‍රා සෝම්පාල ගායනා කරලා තියෙනවා. ඔහු ප්‍රථම වරට චිත්‍රපටයකට සංගීතය නිර්මාණය කරන්නේ 1955 දී සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ අශෝකා චිත්‍රපටයට. ඒ චිත්‍රපටයේ චිත්‍රා එකම එක ගීතයක් ගායනා කරනවා. අද මම මේ වැඩසටහනට ඒ ගීතය තෝරගත්තේ නැහැ. අපි මේ චිත්‍රා සාමසෝම් පාලයකතුන් නිර්මාණය වුණු තවත් ගීයකට සවන් දෙමු. ගීතය රචනා කළේ සුසිල් සේනාදී. ඔබෙන් අද දැනසුන් සැපින් සීමනනම් ලක් දෙරනත ලක් ධන වෙත පත් දේසුව නිවහන් ඔබෙන් අද දැනසුන් අණ්ඩ බලන් සඳ රන් තැටියෙන් සුදු සීත කඳුල් ගලනා අද සෝක තැබුල් නිවනා සෞන්දර්යාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීත එකතුව ජනරංජනගේ ලෝකේ සතෝ සකලංසාවයි සංසාවයි පිටිංසාවයි ජනරංජනගේ සෙන්සුරාද පසු 1.30 ස්වදේශීය සේවයෙන් අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය සුසර කරන්න 91.7 91.9 චිත්‍රා සහ සෝමපාලගේ ගීත ගැන කතා කරනකොට අපිට තවත් විශේෂ සඳහනක් කළ යුතු තියෙනවා. ඔවුන්ට වඩාත්ම ගීත නිර්මාණය කළේ පද රචනා කළේ ආටිගල සරච්චන්ද්‍ර සහ තියසේන කොස්තා කියන ගීත රචකයා ඉඳහිට තමයි මේ සුසිල් සේනාධීර වගේ කෙනෙක් ගීත රචනා කළේ. පියන්නේ සෝමපාලගේ ගීත කලාව ඇතුලේ ඊටාම මధుර තනු අපට අහන්න ලැබෙනවා. මම හිතන්නේ අද රසිකයින්ට මේ ගීත අහන්න ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. බොහෝ වෙලාවට CD පට ඔස්සේ හෝ එහෙම නැත්නම් ගුවන්විදුලි නාලිකාව ඔස්සේ චිත්‍රා වගේ ගායිකාවකගේ පියල්ලේ සෝමපාලගේ මේ යුගයේ ගීත ඇහෙන්නේ නැහැ බොහෝ වෙලාවට චිත්‍රපට වලට කරපු අනුකාරක ගීත තමයි අහන්න ලැබෙන්නේ. අද අපි ජනරන්ජන ගී තුලින් මේ පියල්ලේ සෝමපාල සිහිපත් කළේ. ඔහු අපෙන් සමුගත්තේ 1991 මාර්තු 26 වෙනිදා ඒ නිමිත්තෙන් ගුවන්විදුලියේ අපි අපේ යුතුයකමක් ඇටියට සැලකනවා ගුවන්විදුලි ගීතය පෝෂණය කළ මෙපඳු සංගීතවේදීන් සමරීම අපේ යුතුයකමක් හැටියට සැලකෙන නිසා අපි අවසන් වශයෙන් තෝරගත්තේ පීඑල්ඒ සෝම්පාල චිත්‍රාට තමයි වැඩිම සංගීත තනු නිර්මාණය කළේ අනිත් සෙසු නිර්මාණ බොහෝවක් චිත්‍රපටවල නිර්මාණය කරපු ගීත මේ ගීතය රචනා කරන්නෙත් පියසේන කොස්තා මේ චිත්‍රාටත් සෝම්පාලටත් වැඩියෙන්ම ගීත රචනා කරපු ගීත රචකයා ගායනා කරන්නේ කියල්ලේ සෝම්පාල. අපි ඒ ගීතයට සවන් දෙමින් මේ වැඩසටහනින් සමුගන්නට සිද්ධ වෙනවා. 吗？ දිරි කුමරියන් ලෙස රන් මැණික් මුකුල් සිනා පාතිරි නර බන්නා මනහර බබරෝ මේ සෞන්දර්යාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගමගේ හම්පත්.